අපේ ලෞකික කටයුතු ඉස්සෙල්ලා නැබෙන්න. දැන් මේ අපේ බව ගංගර නාන්ද යන වාහන නාන්ද යනකොට ප්‍රජානන් මහන්සිය හම් වෙලා ගා අත්‍යන්තලා සක්තියයි. බුදුරජාණන් වහන්සේ දැකලා ඔළුව හොරවලා දැක්කා ආහාර ගැන. බුදුරජාණන් වහන්සේ නාග නාග කියලා කියන්නේ මේ අතේ ඉන්න බලලා සාමාන්‍ය ලෝකයාගේ ඉස්සාවක් වගේ නෙවෙයි. ඉස්සාව මොකද? මේ දෙකෙන් දෙකකට දුරුදියා මේ ඉස්සක් සාමාන්‍ය වේලා ඉතින් අනුගමනවනා කියන පරණ ඒක දැන මොනවාද කියලා මේක සාර්ථකයි කියලා. ඒවත් මොකද ආනන්දේ මේ කන්ට යහාසියා දැන් හැන්දෑවේ මාත්‍රක දෙස්වා බනහලා බලන්න. මේ කොහොමද මේක ඉස්සුවා වේලා ඒ වගේම ඇවිලා උද්ඝාත කියනවා මේ ගමන කරත් උත්තරයක් දෙලා කියනවා. මට ආපුවාට කතා කරලා. මේ තරම් මතයක් ඉස්සරහ කියලා ඉන්නේ. අන්තයට රහත් වෙනවා. කොහොමද ඉන්න පුළුවන්? හොඳයි අකාප්‍ය බලන්න බුද්ධි චෝදනා කරන්න කියලා ඒ අයිති බඳු වචන කතා කරනවා. සම්මත මේ සින්නතෝ අදාතමක බහ කරන් ලැබෙනවා. අස්මනාන්තයක් කියලා හිතාගත්තා. මේ සංඝ ජනාධ්‍යක්ෂ ආර ඇස්වා දවල් කෑම කාල කියලා හිතාගත්තා. මේ සංඝ ජනාධ්‍යක්ෂ ආර ඇස්වා දවල් කෑම කාල නැත්නම් මන්නේ වේද. වාස් කොහොමද වෙලා වගේ කියන්නේ මොකද මේ කියලා. ස්වාමීන් වහන්සේ ඉතින් පිට ගන්න පටන් ගත්තා. දැන් ඉතින් කොහොම කනගාටුයි. මගේ මට සැප ලබා දී ඒ තැනදී හරුණා නේද කියලා මම කනගාටුවක් ඇති වෙලා දැන් මේ කනගාටුව නිවාගන්නේ කොහොමද? වෙන පොරේවත් ඉල්ලක බුදුරජාණන් වහන්සේ ළඟට යන්න ඕනේ. කියලා ඉතලා වහන්සේ ළඟට ගියා. ඉහිල්ලා වැඳලා ස්වාමීන් වහන්සේ මට නම් බොහොම අමාරුයි විපරිත වේදනාවක්. ඒකක බොහොම කනගාටුයි. ඒ බොහොම දනවා. ඉතකයි බොහොම දනවා. මේකෙන් ගැලවෙන්න උපායක් වහන්සේ අහගත්තයි. යාන වහන්සේ මොහොතේ වදාළා. යම් කුප්පී සංවිතෝ දේ අත්ථා මාං මත්‍රි දේනෝ ගහිතති සතන්තෝ කල්පති මේ ගාථා පද මුතුනාද උන්වහන්සේගේ දේශනාව කුටි කර ගත්තන හත්කටදා අපේ පොත්පත් වල මේ වචනේ ඇතුලේ මොනතරම් අර්ථයක් කියනවාද කියලා වැටෙන භාවනා කරනදී ඉතින් දැන් උන්වහන්සේ වදාළේ මේ කර්ණ දේවල් පස්සේ දේවල් මතක් වෙලා මොනවා හරි Taman මේ මොහොතේ ඉන්නේ පහළ වෙනවා. ශෝකයක් ඇති වෙනවා. ඒ ශෝකය නිසා මොකද යදහස්. කර්ණ දේවල් මතක් වෙලා යම් එකක් ඔබට ඇති වෙනවා නම් යම් ස්වභාවයක් ඔබේ හිතේ උපදිනවා නම් ඒක හිතාපන්. වර්තමාන සමාජයේ දැනට පවතින දේශාවන් මේ විලාව මේ විලාවට ප්‍රතින නාම රූප ධර්ම විලාවන් එතකොට අර පරණ අරමුණ විසින් අත් වෙලා ගියා එකක් ඉන්දෙල්ලට ඇනිල්ල ලැබුණොත් තමයි ඉන්නේ ඇනිල්ල ලැබුණ නැත්නම් දෙන්නේ නැත්නම් ඇනිල්ල කිච්චෙන්නේ එතකොට ඒ අරමුණ වල විලාම තමයි අරමුණේ හැටියට ආකාරෝප දෝෂ කියන්නේ ඒ නිසා දැන් ඔබලට කියන දේ බලාපන්. ඔබේ ශරීරයේ මේ ඔබේ හිතේ කියන දේ බලාපන්. මේ ලෝකයේ කියන දේ අනම්මනම් බලන්න යන්නේපා. දැන් ඔබට මතක් නාන. ඒ නලකන මතක් නාන. නතාපටි මතක් නාන. ශාපයටි අත පරිත්‍යා කරවපටි මතක් වෙනවා. ඒක හිතාපන්. ඒක අරමුණු කරගන්න. ඒක භාවනා කරපන්. අර කතර දාපන්. ඇයි නාම ධර්ම රූප ධර්ම දෙක බලාපන්. දැන් ඔබට මතක් වෙනවා. මතක් මතක් මතක් කියලා. ඒ මතක් වීමක් කියන්නේ භාවන අරමුණ. අරමුණ කියන්නේ ගන්න දේ. එතකොට මේ මතක් වීමක් කියන ඒ ධර්මයේ තුල ඒ නාම ධර්මයේ තුල ඒක උද තියාගන්න. කොහොමවත් පිට යවන්න එපා. මතක් මතක් මතක් කියලා අර නැවත නැවත යම් විලාසයේ මතක් වීම අත්හැරෙන තත්ත්වයකට කරනවා. හොඳයි මතක් වෙලා රෝගයක් ගන්න. රෝගයක් රෝගයක් කියලා මේ රෝගයක් කියලා ස්කන්ධ වඩාදී මේ අත්තත් ලක්ෂණය බලන්න. අත්තත් ලක්ෂණ සාමාන්‍ය ලක්ෂණ කියලා භාවනාවේ ප්‍රමුඛ ටිකක් ගන්න. අත්තත් ලක්ෂණ කියන්නේ ස්වභාව ලක්ෂණ. ඒ කියන්නේ ඒක තුල තියෙන එකයි ආවශ්‍යයි කටි ඒකට අයිති ගති දැන් ලෝකයේ කියන්නේ හැම දිනාම උපදින්නේ කනගාටුවක් හැටියට නෙමෙයි පපුව ගන්න හැටියට රැකේ ඉවසන්න බැරි හැටියට රැකේ කපිය හැටියට රැකේ හිත හිතෙන හැටියට රැකේ ඉතින් අපි තමන්ට ගැටෙන ආකාරය ඒකේ ස්වභාවය තමන්ට ඉන්නේ මේ විලාමේ පවතින යම් ගතියක් නම් යම් තත්ත්වයක් නම් යම් ස්වභාවයක් නම් ඒක මෙනෙහි කරලා දැන් අපට ඒ කොට කලගෙන මතක් වෙලා ඉවසන්නේ බැරි ගැටිය ඇති වෙනවා නොදකීමක් නොදකීමක් කියලා ඒ නලකන ගැටියට යවක් නැතුව දැන් ජීවිතේ පවත්න නොදකී ස්වභාව මොකක්ද ඒක නාම ධර්මයක් ඒකට ඒක කපිනවා වාගේ දැනෙනවා ඒක කපිනවා කපිනවා කියලා අර ඒක කපිනවා කියන අදහස ඒ කායික කර්මයේ තුලින් නවත්‍රාගෙන ඉන්න කරනවා. එතකොට භාවනා අරගෙන මොකක්ද? එකක් කියනවා, එකක් කියනවා. ඉතින් අර හිතේ අර මෙහි කරන හිතේ එකක් කියනවා කියන අරමුණ උඩ සිත නවත්‍රාගෙන ඉන්න කරනවා. එතකොට මේ නාම ධර්ම අන්න කියලා එකක් කියන ගතිය නැති වෙලා යම් කිසි විදියකින් කියනවා වාගේ කරනවා. විතර කියනවා, හිතර කියනවා කියලා ඒ ස්වභාවයේ බලාපන්. මේ යම් විදිහකට අමාරුවක් වගේ දැනෙනවා. ඉතක අමාරුවක් අමාරුවක් කියලා ඒ ස්වභාවය ගන්න. මේ අර ශෝක කියන්නේ මූලික වචන. ශෝක කියන්නේ දුක්ඛ වේදනාව. ඉතින් ඇතුලේ අසතුට. ඉතින් අපි දුක්ඛ වේදනා රෝමනස් කරන කියන එක මූලික වචන. ශෝක කියන එකත් මුල් වචන. නමුත් සමස්ත ගැටේ හැටි භාවනා කරන්නේ. නැත්නම් වාස්වාදී සම්මත ඒකත් අත්‍යවශ්‍ය ලක්ෂණ කියන්නේ සමස්ත ගැටේ. ඒ වෙලාවට වටින ඒ නාම රූප ධර්මයන් ස්වභාවය දකින්න. එතකොට ඒක ස්වභාව සිද්ධියක් දැකේ කරන්නේ. ඒක නැවත විස්තරේ. දැන් ඉස්සරහට වැඩි ස්වභාවය බලන්න. දැන් අපි මේ ආකාරයෙන් දැන් සෝත කියන වචනේ ඉස්සෙල්ලා ඉන්නේ. ගාන වහන්සේ මේ ඊට වඩා අස්තරව. ඒක නාමයට වඩා දැන් එතකොට ඊගණක් ආයෙත් දීලා. ඒ මිනිහ කරනකොට සෝතේ කියලා කිය. ඉතින් කපියන ගන්නේ නැති වෙලා අපිට දැනුණා. නමුත් එතනින් භාවනාව නවත්තන්නද? ඒ කියන්නේ නාම කර්ම ගැන කරුවා. දැන් ඉරගාන කාන්තිය පුදා හරි. මේ මල්ගේ තමන්නේ කාපිරික තමයි බලන්දා අර මම මොන දෙයක් මේක ගන්නන්නේ මත් ඇවිලාගේ මිනිස්සුන්ට කරහස් වෙනවා කියලා. එයා විද්‍යාව කියන්නේ මේ මහා ගොඩක් එනවා. ඉතින් දැන් මොකද වෙන්නේ කියලා බලන්න. මේ දැනස්ථානයක් මේ ඒවා වෙනකොට අන්න අර අලුත්මයි මතක් වෙනවා. ඒ නිසා මොකද වදාළු. දැන් ඔබ මේ හේතු දේවල් විස්තර කරා. දැන් මේ මල් පේනවා කියන එකේ ඒවා මෙහි කරන්නේ. දක්නා දක්නා දක්නා කියලා. දැන් මේකේ තියෙන ආදී අප්‍රේණ පුළුවන්. නාගක නැහැ පුළුවන්. ඇතිමක් ඇතිමක් කියලා විස්තර කරනවා. සෝති බුද්ධි ඉතර දේවල් මතක් වෙලා යන වන්නේ රූප ඉති කුරුතියන් ලෝකේ පුත්‍රවත් වෙනවා දැන් ඔයා නොකිය ගම් කියනවා සකවත් කියනවා ඉත ලෝක ධාතු කියනවා ඒවා මේ මාත්‍රි දෙකක් තියක් තෝරනක් ඉන්නවා ස්වාමී හැමදෙනාම ලෝකේ මන් දැකලා නැහැ හැම කුරුතියන් මන් දැකලා ඒ අය ගැන අහන්න තියක් තෝරනවා හොඳයි මාළුකේ මේකක් ඇති වෙනවා ආදී කවදාවත් වැරදි නැහැ. ඒක කෙනෙක් ගැන කලින් අහලා නැහැ. කෙනෙක් දකින්න ඕනේ කියලා කනක්වත් කියනවාද? නෑ ස්වාමී. සත්‍ය සත්‍යවා සාමෝවා හේමෝවා. Taman දැකලා අහලා නැති දෙයක් මතක් වෙලා ආසාවක් උපදිනවාද? හේතියක් උපදිනවාද? අල්මක් ඇති වෙනවාද? ඒ සම්බන්ධයි. නෑ ස්වාමී. දැන් ඒක උන්වහන්සේ වදාළේ මොකද? මේ කෙලෙස් උපදින්නේ හිතේ ප්‍රකට අරමුණකයි. මොකද මේ ප්‍රකට අරමුණ කියන්නේ හිතේ ඇනිලාභය, කාමීලාභය අරමුණද. මොකද හිතේ ඇනිලාභය අරමුණ කියන එකේ එහෙත යම් රූපයක් මේ රූපයක දෙලනල්ලක් ලැබුණා. වස්තු රූපය දැන් කියන්නේ කියනකොට අපි පාද වේවා. ඒක තමයි අපි අපි පාද දැක්කා. ඊට පස්සේ ඒ අනුකල්පිත පහත් වෙලා දැන් නාමයේ කියන නමුත්යා ගන්න ඇතුළේ අතකටක් කියලා කියනවා. අතකටක් කියලා බලන්නේ. නලල් ඇටේ බලන්නේ. ඊටුලින් කියන මේ මේමත් බලන්නේ. එයා නාමයේ කියලා කතාන ගන්නවා. නලල් කියලා කතාන ගන්නවා. ඉත කියලා කතාන ගන්නවා. ඉතින් මේ අත්වල බාහුවටයක් තියෙනවා පරිබාහුවටයක්. ඒ පරිපත්ති කීයකද අතකටක් එකක් ඉස්සර හල්ලේ හටක් තියෙනවා. ඒ වාස්තුවේ ඒ මත්යදින් මත්සන් පරිච්ඡේදය. ඒ ගත රූපේ ගැටීම තුල නවත්තලා தත්වයක් තියෙනවා. ඉතින් ඒ නිසා අර ඇහැට රූප දෙවනන්ත වදිනකොට බලාංගිකේ කියලා ඒ පිටපත වදිනවා. මොකද මේ බලාංග යන්නේ ඒ නියෝගී අනුහරිනවා දැන් දුම්රිය බලක දුම්රියක් වෙනකොට පිසිකම් තම කරන එක්කෙනා පිසිකම් තම කළා ඒකත් ඒ දුම්රිය යන්නවා අර ඇහැට හමු වෙච්ච අරමුණට කි උපදින අන්තමට පස්සන්නේ පිළිවෙල කරන කුරුලිකට ආවර්තනය ඉඳීලා කියනවා දැන් ඊට පස්සේ මොකද වෙන්නේ ඇහි එකක් උපදිනවා කොතනද ඇහි උපදින්නට මුන්තියක් පමණක් නැත්තේ කියන ඔබ රූප තුල හිත උපදිනවා. ඒ හිතට කියන්නේ චක්කු විඥාන කියලා. චක්කු කියන්නේ ඇහැ විඥාන කියන්නේ ඇහි උපන්හිත. එතකොට දැන් ඔය කියාපේක හිත ප්‍රවත්තරාදයක් නැහැ, දේයක් නැහැ, මෝහයක් නැහැ, ඉච්ඡාවක් නැහැ, මානියක් නැහැ. ඊළඟට ඇහි හිත ඉපදිලා ඒක නැති වෙනවා. අයහත් ඒවත් ඒ උපදිනවා සම්පටිච්ඡේද හිත කියන්නේ සම්පටිච්ඡේද කියන්නේ අර අරමුණ අත්හැරලා යන්නරුනි පිළිගන්නට බාර ගන්න සංගීතකට හරවන හිත දක්ෂින හිත දැන් ඊළඟ කුප්පන්න බාර ගන්න තුමෙනි මේක කියන කිලුක් රාගත් වේදනා ආදී විපාකයක් ඊළඟට උපදිනවා හතර දෙකේ ඒ ගතපුගේ ලක්ෂණ අවලක්ෂණක තරහකාරීක කුජී කෙනෙක් අලුත්කලිටක් තරහකලිටක් ඔය ආස්තිවසනිකක් කරනවා ඊළඟට පස්සේ එක නියම කරන එක මොහොතපිට කියන්නේ නියම කරන එක අලුත්කලිට තරහකලිට තරහකලිට ලක්ෂණ අවලක්ෂණ ඔය ආදී වගේ සියලු ඔය කියා එකම එකකවත් කියන්නේ එතකොට මේ දැකීම විතරක් කියලා වදාරනවා ඔය ළඟට උපදින්නේ ජවන් කියන්නේ. ඒවා විශාල ලක්ෂා දෙකකට බෙදෙනවා. ජවන් කියන්නේ තව කියන්නේ වේගයෙන්. වේගයෙන් ක්‍රියා කිරීම මතේ උපදින වැඩ කරන ඉස්කෝලක. දැන් ඇලීම, ක්‍රියා, ක්‍රියා, ක්‍රියා, ක්‍රියා, ක්‍රියා, ක්‍රියා, ක්‍රියාම ක්‍රියා. මේ වේගවත් කිරීම මතේ උපදින තමයි ජවන් කියලා කියන්නේ. දැන් එතකොට මෙතන අලුත් කළ යුතු කියලා එහෙම කළාට මොකද දැන් මේ භාවනා කරන. එතකොට දැන් මේ දැනත්තා උදෙන් දෙනකන් දැන් පහක් කිව්වා භවංශය අර ඒ පහේ කිසිම පිළිකක් නැහැ. උන්වහන්සේ වදාළු. අපතර රූපය අමුණකොට ඉස්පාන නවත්තන්න කොහොමද? ස්වභාවයෙන් ඇති වෙනවා. ඒකයි දක්නවා එක්කම දකින්නවා දකින්නවා දකින්නවා කියලා මෙහි කරනකොට ආරක්ෂණ පහ උපදිනවා. නමුත් දැන් උසාවි උපදින්නේ උසාවජවන් උපදින්නේ. අපි සම්පූර්ණ දෙකක්වත්. ඉතින් ඒකයි සිිතේ හිතමත් ගන්න කියලා ගන්න. යම් රූපයක් දකිනකොට කලිනා පටිනා දකිනවා. නැත්නම් දැකීමක් දැකීමක් කියලා මෙහි කරනවා ඒ රූපේ වස්තු කරතුරු කිසියක් සිතන්නේයක් නැත්නම් කල්පනා නොකර මේක දැකීමක් විතරක්. ඇයි? රූප සෙවණල්ලේ වැටුණා. ඇයි කකිනේ දක්ුපන් මම නෙවෙයි. ඉතින් දැක්කේ කවදා වුණා රූපේ කර්ම වුණා. දැන් මේ කර්ම වුණ වැටේ. ඉතින් මේ භාවනා කරනකොට දකින්නා දකින්නා දකින්නා කියලා භාවනා කරනකොට ඒ තනත්තාට වැටෙනවා දැන් මේ ඇහි ඉස්සපන් ඔලෙද උපන්නේ ඇහි එතකොට මේ දැක්කේ කවුද හිතයි පහත් දාපුණා එතකොට ඒ නිසා පහත ආයතන වශයෙන් මේ වශයෙන් ප්‍රදානාන්තේ ඕම පහතිව වේදනාව ස්පන්ද වශයෙන් කාග වශයෙන් ආයතන වශයෙන් ඔක්කොම විස්තර කරන බණපදයක් තෝරන්න කියලා ඒ බණක් නෙවෙයි සමහර විට අපි බණ කියනකොට බණපදයේ විස්තර කරන ප්‍රතිපත්තිය කියලා. ප්‍රතිපත්තිය කියනවා බණ විස්තරයක්. ඉතින් අහන අයට තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ පත්තේ ධර්මයේ දේශනා කරන්නේ කියලා බණපදයේ විස්තර කරලා ප්‍රතිපත්තිය කියලා. එතකොට අර ඉන්නත්ට ඒක ඉතින් මෙහි කරන්නේ. දැන් ඉතින් දැකි අත්දකින්න අත්දකින්න කියලා කියනකොට නිකන් ඒ අතු අහන්න නෙමෙයි. ඒ තමන්ගේ ඇහැට පේන දේවල් තමන් සිද්ධ කරනවා දකින්නවා දකින්නවා දකින්නවා දැකීමක් දැකීමක් කියලා මෙහි කරන්න පස්සේ ඒකයි මානසික බල දේශනා කරන්නේ. ඉතින් දැන් දකින්නවා දකින්නවා කියලා මෙහි කරනකොට දැන් ඊළඟට උපදීන්නේ මොනවාද? කුසල්. දැන් එතකොට කුසල් භූමියක් කරගත්තා. අකුසල් භූමියේ වෙන්න තිබුණා කුසල් භූමියක් කරගත්තා. දැන් අර කියාපු පහේම කෙලස් උපදින්නේ නැහැ. හැබැයි අර ඒ ඇලී උපන් ඒ දකින්න හිතේ ඉඳලා අර දීමක හිත දක්වා එනම් අරවලිට දකින්න හිත බාර ගන්න හිත සෝනිසිකයි හිත දීම කරන හිත කියලා දැන් විපාකක වෙනකම් බලන්න. ඒ පහෙන් කිසිදු දුක්ක් ඒ පහ ස්වභාවයෙන් උපදිනවාමයි. ඒ නිසා දකිනවා දකිනවා එක්කම දැකීමක් දැකීමක් කියලා මෙනි කරලා. ඉතින් එහෙම දැකීමක් දැකීමක් කියලා මේ කරන්නේ දේශනා කළා විස්තර කළා. දැන් එතකොට මේ සංකප්පය අත්‍යන්තයේ විදී භාවනා කළා. අර ඉස්සරහට තියෙන මල් උනාට පුදා කරපු මල් පිළිසෙම දකින්නවා දකින්නවා දකින්නවා දකින්නවා කියලා ඒ විදිහේ භාවනා කරන්න පටන් ගත්තා. එතකොට ඉතින් ඒවා Tamange කන ගැහෙනවා ඒ වචනේ වර්ණ පිළිපත් හොයන්න හදනවා හදනවා හදනවා කියලා. ඕවට අර විදිහමයි. යම් අන්‍ය අද නිකායාවක් කියලා අන්තනා යුද කියලා ওই දෙකට වඩාලා. නමුත් අනිත් යුද යුද කියලා වඩාලා. ක්‍රියාකාරී ප්‍රශ්නේ. අහකයි පනතකදන රූප දෙවනයි සබ්ද දෙවනයි සබ්ද ඡායා රූප ඡායා වදි. නමුත් නාගයට ඡායාවෙන් වැඩිලා එන ගන්තුන්ගේ ඒ ද්‍රව්‍ය නැතිවෙන්න ඕන. දැන් අපි ක්‍රියා ක්‍රියා බලනකොට ඒ අපේ ඇයි හැදිලා නෙවෙයි අපට පේන්නේ. ඒ ඒ ඡායාව රැඳිලා හඳක ඡායාව කනක රැඳිලා නම් ගන්ධ කියනක ඒ ගන්ධ දූෂී ඥානේ වදින්න ඕනේ එහා දැනගන්න නම් ඒ රස ද්‍රව්‍ය දිවේ වදින්න ඕනේ කාය ස්පර්ශ ද්‍රව්‍ය වදින්න ඕනේ ඒ නිසා හිත කියන වචනේ වෙන් කළා වදා ඒක අර දෙක විත්ත සුත්ත කියලා දේශනා කළා මොන විදිහට යක්ෂි හඳක් කනක ඒකං අදී කියන උපරූප වර්ගය. ඒකට වදින කොටම මුලින් කීවා වාගේ ඉස්සෙල්ල ඉපදින්න පටන් ගන්නවා. ඉතින් අර මේ අදීමක් අදීමක් කියලා භාවනා කරනකොට තමන්ට හොඳට වැටේනවා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඒ විස්තර කිරීමයි මේ භාවනා ප්‍රතිපත්තියයි දෙක එකට සම්බන්ධ වෙලා උනාගේ වඩාලා. ඉතින් ඒ අනුව තමන්ට වැටේනවා මේ සබ්බ ඡායාවක් ඇති වුණා ඒ කනේ අහන හිත උපදිනවා. එතකොට කන ඒකට උදා වුණා. ඒ නිසා කනට මේ කියන සෝතායත ආයතන කියන්නේ කන කියන්නේ. සෝත කියන්නේ කන. එතකොට මේ කන කන වුණා. මොකටද හිත උපදී. ඒ නිසා සෝතායත. අර මේ හිත උපදීමට කරුණා බාහිර සබ්දය. එතකොට කරුණා බාහිර හඬ කියන සබ්දායතයි. ආකුලිකට කියන මන ආයතනය. අර සෝත විඥාන කියන එක ආයතන වශයෙන් උන්වහන්සේ විස්තර වශයෙන් වදාළා. එතකොට මේවා විස්තර කළේ මම නෙවෙයි. හදක් කණි ලැබුණා ඉතත් පන්න මම නෙවෙයි. හදක් ඇරේ මේ රූපත්ථායාවක් රූප සරණල්ලක් අත්බබාදී ලැබුණා ඉතත් උපන්න දැක් මම නෙවෙයි. සත්‍යයේ නෙවෙයි කුජලයේ නෙවෙයි අර දක්ෂනා කියන ඒ හිතන වෙලාවේ පැවතිච්ච හිත නෙවෙයි යහකට ඇලිලා ඒක මෙහි කරනකොට ඒක නැති වෙලා අන්න අනිත් කියලා කියන්නේ වැටෙනවා. ඉතින් ඒ විදිහට මේ පහ මොකක්ද රූපය. හිත ඉපදීමට තන වෙච්ච ඒ සත්තා යත කියන්නේ එකක්ෂු ප්‍රදාතක උප රූපය තුලට උපන්න. ආයතන කියන්නේ සංජානනයේ එකක්ෂු ප්‍රදිනක. ඉතින් මේ අර්ථ උපන්නා ඒ උප රූප තුල. ඒ නිසා අහ රූපක් රූප ගොඩක්. ඒක තුල උපස්ථිත මේ ඉගෙන මේක. ඒකට කියන්නේ නාම කියලා. බුදුරජාණන් වහන්සේවා අන්පතින් වෙන් කරලා දේශනා කරනවා. එතකොට තම කරට කියන්නේ රූප. ඉතින් නාම රූප දෙක වෙන් වෙලා බින්ද පටන් ගන්නවා. අර කනට හඳ ඇහෙනවා කුරුසු ශබ්ද කරනවා එතන ඉන්න පිළිස දුරුදුරු වශයෙන් අතපය දිගාරිම ඈත් අස්නවා ඒ වහනකොට ඇසීමක් ඇසීමක් කියලා මෙනෙහි කරලා ඇයි මෙනෙහි කරන්න වඩාලා අර නලඟන පරණ අරමුණු පසුගිය දේවල් මතක් වෙලා කෙලස් නවත්තා ගැනීම. ඉතින් දැන් මේ අතීත දේවල් නවත්වන්න තමයි උන්වහන්සේ වදාළේ. මොකද කියොත් අතීතේ නැවත නැවත කෙලෙස් උපදිනවා. දැන් ඉතින් මේ සංකති අමාත්‍ය සෑම එකම මෙහි කරනවා. දැන් සත්‍යයක් ඇහෙන්නේ නැතු යනවා. යමක් ඇහෙන්නේ නැතු යනවා. එතකොට මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව මෙහි කරලා ඉඳගෙන ඉඳීමක් ඉඳගෙන ඉඳීමක් ඉඳගෙන ඉඳීමක් ඉඳගෙන ඉඳීමක් කියලා එතකොට ඔන්න තරංග වැටෙනවා මේ ඉඳගෙන ඉන්න රූපය රූපස්කන්ධයේ හැටියට තමන්ට වැටෙනවා ඒ ඉඳගෙන ඉන්න බව හිතන හිත නාමස්කන්ධයේ හැටියට තමන්ට වැටෙනවා නාම රූප දෙක වෙන් වෙලා තියෙනවා ඒ නාම රූප දෙක වෙන් වෙලා එන්නේ එක පාර්ත මෙහි කරපු ගමම පේනවද නැහැ කලක් මේ භාවනා කරනකොට ක්ෂණික සමාධිය උපදින්න ඕනේ ජනික සමාධිය කියන්නේ ඇසිල්ලක් ඇසිල්ලක් පාදා උපදින උපදින ඉක්කොඩයි උපදින උපදින රූප කොටවල් අත්හැර කලක් මෙහි කරගෙන මෙහි කරගෙන යනකොට අර උපදින යක්ික උපදිනකොටම තමන්ට රැඳෙනවා මෙනම් එකක් උපන්න. එතකොට ඒක ඉගෙනා. යම් රූපයක් කොටමද එනිකන කැපත් අපුලිගාත් ඒකත් කරිුණා කියලා අන්නාලි කරේ කරනවා. නමුත් ඒක මෙහි නොකර කකුල දිගාරි වෙන කකුල දිගා ඉරහැරීමක් ඉරහැරීමක් කියලා මෙනෙහි කරන අන්න අර ඉරහැරීම ක්‍රියාරූපේ මෙනෙහි කළා. ඉතින් ওই විදියට උපදින උපදින නාම රූප ධර්ම. හැබැයි බුදුරජාණන් වහන්සේ කොහොම සම්පූර්ණව දේවා මෙනෙහි කරන ආකාරය දේශනා කළා. දැන් සත්‍යයම දැන් මෙනෙහි කරන්න පටන් ගත්තා. ඉතින් මේ මෙනෙහි කරනකොට ඒ සමාධි උපන්නා. සනික සමාධියේ මොහේ උපදින උපදින එකම හිතක්වත් අමතක නැතුව අත්හැර දැල නොකැටි ඉදටම හිතන්න පුළුවන්කම ලැබුණා. උපදී උපදී රූපමී කරන්න පුළුවන්. මේ විදිහට විස්තර උන්වහන්සේ වදාරා. ඉතින් දැන් මේ මෙනි කරගෙන යනකොට මේ තනත්තාට ක්‍රමක්‍රමේ අර ශෝක නැති වෙලා ගියා. ශෝක නැති වෙලා ගිය බව හොඳටම දැන් වැටුණා. දැන් ඊළඟට මේ බුදුරජාණන් වහන්සේ වදාළ අන්දමට මේ ත්‍රිලක්ෂණේ වැටෙන්න පටන් ගත්තා. ඒ පංචස්කන්ධයේ වැටෙන්න පටන් ගත්තා. ඒක වැටෙන්නේ සුතමේ ඥානි. සුතමේ ඥානි කියන්නේ බණ අහලා දැනගන්න ඥානි. ඉතින් පංචස්කන්ධය ගැන තමන්ට දැනනවා. දැන් මේ පංචස්කන්ධය ගැන දැනෙනකොට මේ පංචස්කන්ධය එක එකක් පාසා විප්පින් වශයෙන් අර තමන් මෙහි කරන කටුවට ඉලක්ක වෙලා පේන්න පටන් ගත්තා. ඒ කොහොමද? දැන් මේ තමන්ගේ අර ශෝකය ගැන මෙනෙහි කළා කනගාටුව ආකාරයෙන් කෙනකොට කනගාටුව කනගාටුව කියලා මෙනෙහි කළා හිත දුවන ස්වභාවය දැනෙනවා හිත දුවනවා දුවනවා කියලා මෙනෙහි කළා එතකොට මේ හිතේ ස්වභාවය මොකක්ද දුවන ස්වභාවය හිතේ යනවා කියනවා නම් ඒ නලගෙන මතක් වෙලා හිත යනවා හිත යනවා කියලා මෙනෙහි කළා එතකොට හිතේ ස්වභාවය වහවා අරමුණු කරා යන ස්වභාවය හිතේ ස්වභාවය තමයි වැටෙනවා ඒ විදිහ කරනකොට යෑම නවතුනා ඉදීම නවතුනා කල්පනා වෙනා වාගේ Tamande වැටුණා නම් කල්පනාවක් කල්පනාවක් කල්පනාවක් කියලා එහෙම මෙනෙහි කළා. එතකොට මේ මෙනෙහි කරනකොට කල්පනා වීම නැවතුණා Tamande කියලා වැටෙනවා. ඉතින් ওই විදිහට මේ භාවනා කරනකොට මේ කල්පනාවක් මේ හිතක් කියනවා ඉඳ හිතෙනවා යත අමා මේ කියාපුවා වාදනාම ධර්ම බව Tamande වැටෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්ම විස්තරේ ඒවා වේදනා ගොඩක් එක්ක ජෛතික වශයෙන් කොටස් දෙකට තමන්ට වෙනවා. හිත කරනවා කියලා තමන් මේක විඥානස්කන්ධ හිත හැටි තමන්ට වැටුණා. හිත කපිනවා විදෙනවා කියනවා වේදනාස්කන්ධේ වශයෙන් තමන්ට වැටුණා. ඉතින් ඒ විදිහට තමන් මෙහි කරනකොට දැන් මේ හිත කපිනවා කියලා කියන්නේ මොකක්ද? හිත රිදෙනවා කියන්නේ මොකක්ද? මේ දුන්නස් වේදනා මේක වේදනාස්කන්ධයි. එතකොට මේ හිත මේ කයෑමේ නොයුතන ගතිය වේදනා ස්කන්ධයක් මේ සම්පූර්ණයේ කියන්නේ වේදනා ස්කන්ධයක් තකියනවා හිතෙනවා කනගාටු වෙනවා ඒ කියන්නේ වේදනා ස්කන්ධය ඒක ඒ කකියන ගතියෙන් වෙන්ුනේ නැහැ ඊළඟට Tamanට වැටෙනවා මේ මේ කතිය මේ රිදී කියා මේවා හඳුනාගන්නේ සලකුණු කරගන්නේ මොකෙන්ද සංඥාවෙන් ඒවා ඒ ඉදෙන කපින ගතිය දැනගන්න දැනගන්න ඒ සංඥාස්කන්ධයත් ඒ කපින ස්වභාවයෙන් යුක්ත වෙනවා. ඊළඟට මේ දුක් වේදනාව ඇතින්නේ කොහෙද? හේත චෛතසිකේ නිසා. කෝපය අමනාපේ නිසා. තමන් ප්‍රිය කරන දෙයක් නැති වෙලා ගියා. ඒ නැති වෙලා යෑම නිසා වේදයක් උපන්නා. ඒ වේදේ මොකක්ද? සංස්කාර සංකේතයි. සංස්කාර කියලා කියන්නේ ඇලෙන, වෙන ක්‍රියා කැපි පිටු පිටු ආස් ඒ ඒ ක්‍රියා සිදු කරවන සංස්කම්මය එතකොට දැන් මේ අර කිපෙන ස්වභාවය නිසා තමයි මේ දුක් වේදනාව ඇතිවෙන්නේ ඒ දුක් වේදනාවේ ඒ කක්ෂණ ගතිය සංස්කාර කන්දයක් දැක් අපි එතකොට මේ දේහේ උපන්නේ කොහෙද ඉන්නේ එතකොට මේවා ඡයිද විකාරක විඥාන සංකේෂය එතකොට ඒක අත්දනවා නේද කපියනවා නේද යා නාම කන්ද හතරම ඒ කනගාටුවෙන් ඉලාකුන දේවල් කියලා වැටෙනවා. එතකොට දැන් හිත හතර වෙනකොට, සති වෙනකොට, ඊටකොට සතියේ ක්ලාස් වෙනවා. නැත්නම් ධන ස්වභාවයක් වෙනවා. එතකොට මේ සංදයක් මේ කපියනවා ධනවනේ. මේක තමයි දුක්ඛ සත්‍ය දැන් වැටුණා. මේ නාමකේ ඉක්කොඩයි රූපකොඩයි දෙකම කරදර සම්මයක් නේද? කියා අන්න වැටුණා. ඒ වැටුනේ සත්‍ය මාත්‍යාගේ ධර්මඥානෙ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ සියගණන් උපමා හේතු උදාහරණ ඇතුව දේශනා කරා. මේ වචන ටිකක් දේශනා කරනවා නෙමෙයි. ඒක උන්වහන්සේගේ ධර්ම ස්වාමී ධර්ම රාජන් වූ බුදු කෙනෙකුටම උරුම ධර්මයක්. ඉතින් ඒ නිසා දැන් සත්‍ය මාත්‍යාට මේ කාරණා ගැටීගෙන යන්න පටන් ගත්තා. අර අනිත්‍ය ලක්ෂණය දැක්කා. දැන් ශෝකයක් ශෝකයක් කියලා මිනිස්සුන්ට කියලා කියා. ඒ නාම ධර්මයෙන් නැති වෙලා යන බව දැක්කා. අනිත්‍ය ලක්ෂණය දැක්කා. මේ ඉතින් ඊළඟට මේ කනගාටු වෙනවා පංචස්කන්ධේම දුකයි කරදරේ. පස්ුණා නේද කියා. අර පස්සම්දා මාර්ගත්වා ගන්න හැටියට පංචස්කන්ධේ ශෝක ධම්මතෝ පස්සන්තු අනුලෝම කන්තිං පශවති. මේ රූප වේදනා රූප කොට පිටි කොට ඇතිනීම් කොට ක්‍රියා කිරීම කොට පිටි කොට කියන්නේ මේ කොටවල් පහ මේ කනගාටු ඇති කරන දේවල් දිහා බලන යෝගා වචරය අනුලෝම කන්තින් පරිලවති නිවන් දකින්න ගැළපෙන ඒ ඥාන ලබන ඒවත් විදර්ශනා ඥාන ලබන පඤ්චන්න කන්දානං නිරෝධෝ අලෝකං නිබ්බාන විපස්සන්තෝ සම්මත්ත න්‍යායෝ ක්‍රමති එතකොට මේ කොටවල් පහ මේ කොටවලේ කියනවා නම් ඒ නාම රූප දෙක යම් දැනක යම් පිටක නැවතුනොත් අනගාටුවක් නැති කරදරයක් නැති නිවන ඒකයි කියා දක්ෂ යෝගාවචරය මාර්ගඥාන පලඥාන පිළිවෙලින් අප අමාමහ විවාසාතු සාක්ෂාත් කරගන්න. ඉතින් දැන් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවවාද අනුව දැන් සම්පති අමාත්‍යාට මේ පංචස්කන්ධයම මේ කනගා ඇති කරන තැනක් ඇතිය. කරදර ඇති කරන තැනක් මෙතන සතුටුපදවන තැනක් නෙවෙයි. ඵල හැදෙන්නා වාගේ මේ මුලාවක්. ඉතින් ඒකින් දැන් තමන්ට වැටුණා. දුක්ඛ ලක්ෂණේ වැටුණා. අනාත්ම ලක්ෂණේ වැටුණා. දැන් මගේ ශෝකේ කනගාටු නිවිලාතිය. ඒ නිවිලාතියේ මොකෙන්ද? ඒ නිවියමට උපකාර වෙන ප්‍රත්‍ය ධර්ම වලින්. මොකක්ද මේ ප්‍රත්‍ය ධර්ම? බුදුරජාණන් වහන්සේ විස්තර කළ කර්මයක් උන්වහන්සේ උගන්වා ප්‍රතිපත්ති භාවනාවක්. එතකොට මේ ප්‍රත්‍යයෙන් ඇති වෙන්නේ ඉඩක් ඉදී ඇති වෙනවා නෙවෙයි එයාගේ ධර්මඥාන නිසා නෙවෙයි. උන්වහන්සේ මේ පංචස්කන්ධේ බොහොම සමිස්තරව දේශනා කරන අපේ කිවරයක් වාගේ. ඉතින් චතුස්සත්ය ඒ සමගම දේශනා කරන චතුස්සත්යෙන් දොරව කවදාවත් කෙනෙක් පණ දේශනා කරන්නේ. දවසක් සත් මහරහතන් වහන්සේ ධනංජානි ප්‍රාඥයාට පණ දේශනා කළා චතුස්සත්ය විස්තර කරන්නේ. ඒ මොකද උනේ නිවන් දකින්න පින් ඇතිකේ. මරිලා බ්‍රහ්ම ලෝකේ උපන්. එනි බුහාඳුන් ආසේ ඉල්ලතන් උසරි ආඳුන් කියනවා බුදුරජාණන් වහන්සේ අවකාශ පුත්‍රම් මාගේ කාශ පුත්‍රය ඇස් ධනංජානි බමුණාත විතර වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්ම දේශනා නොවේ පිළිතුරු දෙන්නේ ඒ විතර වශයෙන් චතුස්සත්තු දේශනා කරන්න ඕනේ ධර්ම දේශනාවක මෙදී මේක දේශනා කරනවා එවලෙම සරි මහරහතන් වහන්සේ බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා සතු සත්‍ය කලපා ධර්ම දේශනා කර වදාළ කල්හි මාර්ගඵල අවබෝධයෙන් අග්‍ර අමා මහ නිවන් සාක්ෂාත් කාරණේ මොකද සරියුත් මහ රහතන් වහන්සේ ඒක අවබෝධ කළේ ප්‍රජානන් වහන්සේ මා විශාල දීකොඩෙන් ගම්යක් කොයිතරම් දී අරගෙන ගියත් අර දීකොඩේ වීමයි යම් වශයෙන් මේ දේවා දේශනා කරන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීමෙන් මේ ප්‍රකාශ කරන වචන අපට දැනගන්න ලැබෙන්නේ වෙන මොනම ක්‍රමයකින්වත් දැනගන්න ලැබෙන්නේ. ඉතින් දැන් මේ විදිහට මේ සංතති අමාත්‍යාට දැන් මේක දුකයි. මේ සියලුම ඉරියව් රූප කොටයි කොටයි නිසා මේ දෙක නැත්තම් ඕම සපච්චා අන්න නිවන සැපහැටියට හැබැයි මේ ප්‍රත්‍යක්ෂ වශයෙන් නෙමෙයි. සාමාන්‍ය වශයෙන්. දැන් ඉතකොට දුක්ඛ සත්‍ය සාමාන්‍යයෙන් රැකගන්න. ඊටත් අර කල්පි මිත්‍යාසාව නැතිලා ගියා. මේ භවනා කරන මොහොතේම චතුස් සත්‍ය වැටෙන ආකාරය. දැන් සංඛාව දුර වෙලා ගියා. එතකොට දුක්ඛ සත්‍ය දැනගත්තා. සමුදය සත්‍ය දුර වෙලා අවබෝධ කරගන්න. ඒක කියන්නේ මහාන පටිච්චේ ප්‍රහාණය කිරීම කිරීමෙන් අවබෝධ කරගන්න. දැන් එනකොට මේ මේ මේ ආකාරයේ මේ සත්‍යයට නැවත නැවත භාවයේ උපදින දුක්ඛෝටි ඇති කරන්නේ මේ තණ්හාව නිසා තණ්හාව දුර වෙලා ගියා මොකද තණ්හා නිරෝධා උපාදා නිරෝධෝ ආසාව නැති වෙනකොට තද ඇල්මක් ඇති වෙන තදින් ගැනීමක් නැහැ උපාදාන නිරෝධා භව නිරෝධෝ තද ගැනීමක් තද ආසාවක් තද ඇල්මක් නැති වෙනකොට ඒක ක්‍රියා කරන්න වැඩ කරන්න යත් එතකොට කර්ම රැස් වෙන්නේ නැහැ භව නිරෝධා දාති නිරෝධෝ අලුත් කර්ම ඇති නොවෙනකොට ගස් නොවෙනකොට කොට නොගසෙනකොට නැවත ස්කන්ධයක් ඒකෙන් උපදින්නේ නැහැ. ජාති නිරෝධා ජරා මරණ නිරෝධෝ ඉපදීම නැති වෙනකොට කිසිම ස්කන්ධයක් නැති දෙයක් මේ ස්වභාව සත්‍යය මේ විලාප එතකොට දැන් අපි භාවනා දැන් යමක් දකින්නකොට දකින්නා දකින්නා කියලා මෙහෙ කරනවා ඇහෙනකොට ඇහෙනවා ඇහෙනවා කියලා මෙහෙ කරනවා සතක් සුවඳක් දැනෙනකොට ගඳ දැනෙනවා ගඳ දැනෙනවා කියලා පිළිගන්නවා සතක් දැනෙනකොට සත දැනීමක් දැනීමක් කියලා કોઈ සෑම ක්‍රියාවක් පාසා එහෙම මෙනෙහි කරනකොට මොදින්නේ නිවන් දකින්න කුසලයේ උපදී ඒවා තවතාවෝනියම් අවබෝධ කරගන්න ඉන් ඇති කෙනෙකුට මේ ඉතින් අවබෝධ කරගන්න පුළුවන් ඒ මොකද සියල්ලක්ම ඒ හැම කුසලයකම නිවනට හේතු වෙනවා අර සතර අපායාදී දුක් ස්කන්ධ ඇතුළත මේවා ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ යෝති වස්ස සතං ජීවේ අපස්සං යෞජයං ඒකාහං ජීවිතං එසෝ පස්සතෝ යෞජයං යම් කෙනෙක් අවුසියක් අවුසියක් කියලා මේ සාමාන්‍ය පිළිස්කනන උඩක් පිළිසේ කියනවා යම් කෙනෙක් අපස්සං යෞජයං මේ හිත මේමයි මේ කය මෙහිමයි කියා බලලා ඒ දැකපු එක නැති වෙලා යන යම් බව දැක්කා. නැති වෙලා රූපේ දැක්කා ඇති වී නැති වී එක යම් වෙලාවක යම් කෙනෙකුට දකින්න ලැබුණා. මේ නියම සංඥා නාසඥා කියන කියන ලබන 84000ක් කල්ප ආශ්‍රයයි ඒ භ්‍රම ජීවිතේට වඩා. අවුරුදු 100ක් යම් කෙනෙක්ගේ නාම රූප ධර්මයන්ගේ ඇතිවීම සහ නැතිවීම නොදක ජීවත් වෙනවා නම් ඒ හැම ජීවිතයකම වඩා ඒකාහං ජීවිතක් පස්සතෝ උදයක්ය ඇතිවීම නැතිවීම දෙක දේව අරගෙන වතහාගෙන දැනගෙන නුවණින් අවබෝධ කරගෙන ඉන්න එක්කෙනාගේ ඒකාහං ජීවිතක් දවසක් ජීවත් ජීවිතයක් ජීවත් වීම බව සිහියුසෙච්චයි ඇල්ලීම දේශනා කර වඩායි මේ නාම රූප දෙක දැකලා හිතේ ස්වභාවය දැක්කා කයේ ස්වභාවය දැක්කා දැකලා මේ හිත කය දෙනා කියන වෙලා යන එක දක්ෂනකොට ඒ වෙලාව අනිත්‍ය ලක්ෂණය දක්ෂා නැති වෙලා යන ගොඩක් නේද නෙවුවා ඉතිලා යන ගොඩක් නේද කියා දක්ෂනකොට ආසාව නැති කෙලෙස් උපදින්නේ නැහැ එතකොට කෙලෙස් නිසායි කර්ම හැදෙන්නේ කර්ම නිසායි නැවත උපදින්නේ අර නැති වෙලා යන දේවල් වශයෙන් පේනකොට ඒ රූප කොටවල් කොටවල් විතරයි ඒවායි මම කියා කෙනෙක් නෑ ඒවා පිළිපිටි යන කර්ම ධර්මයක් කියලා දකිනකොට ආසාව නැති වෙනවා. අඹ ගෙඩියක ඒ අඹ පොත්ත ඉද මඩය කොට්ටය අතුන් මඩය මේ කියන ඒවා කෙලිස්වා. අතේ තියෙන තීජ ශක්තිය අරවා නිසා තමයි තීජ ශක්තිය ප්‍රමාණ තුන වෙලා තියෙන්නේ. ඒ තමයි කර්ම කියන්නේ. ඒක නැත්නම් කර්ම හැදෙන්නේ. ඉතින් අර කෙලෙස් නිසා කර්මටි ඉතිරි දැන් මෙතන සංහාව දුර වෙලා කියන්නේ. ඒ මොහොතේ වදින චිත්ත වීති ගල් භවයක දුක් උපදවන්නේ. කවදා හෝ නිවන් දැකීමට හේතු වෙන ආර්මිකා බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා තමයි මහන්සියම වදාළේ. මේ එක දවසක් ජීවත් නැති මේ නාම රූප දෙක අඳුනාගෙන කියන්නේ අපි වචන පාඩම් කරලා අඳුනාගෙන නෙමෙයි. භාවනා කරලා භාවනා කරලා මේ හිතේ ස්වභාවය මේකයි මේ කයේ ස්වභාවය මේකයි කියලා තමයි ඥානි කොනක් යක්ෂිනේ දකින්නකොට ඒ දකපු හිත නැති වෙලා යන බව එයාට පේන අරචනික සමාධිය ලබනවා හිත විසිරීලා යන්නේ නැතුව ඒක තුල හිත නවතිනකොට ඒක නැති වෙලා යන බව පේනවා එතකොට මම කියාගන්නේ මොකක්ද මම කියාගත්තේ දැන් නැති වෙලා කියන්නේ කියලා වැටෙනවා එතකොට අන්නාර මම අනාත්ම ලක්ෂණය වැටෙනවා. මේ නැති වෙලා යන බව ඒක උඩ තමන් හිත තියෙනකොට ඒක නැති වෙලා යනවා. ඒක නොවනදී දකිනවා. දැන් ඒකට මම කියලා ගන්නේ මොකද්ද? මේ වේදනාව සැප වේදනාවක් නැති වෙලා ගියා. මේ හිත නැති වෙලා ගියා. මේ දකපු ඒවා නැති වෙලා යනවා කියලා හොඳට පැහැදිලිව පේනවා. කොයිතරම් වචනින් අපි කතා කළත් අර සමාධියක් උපදවා කොහොමද අවබෝධ කරගන්න බැහැ. නමුත් අපි මේවා පුරුදු කරන්න ඕන. ටික ටික පුරුදු කරන්න ඕන. මේවා වචමාත්‍ර නෙවෙයි. ඉතින් එහෙම දැන් සංතති අමාත්‍යාස අර විදියට දැන් වැටෙන්න පටන් ගත්තා. නැති වෙලා යන බව, හතර බව, කෙනෙක් නැති බව මේ ලක්ෂණේ වැටිලා අර සතු සත්‍ය ධර්මත් සාමාන්‍ය වැටෙන්න පටන් ගත්තා. දුක් ගොඩක් බව දැනුණා, ආසාව දුරුණා. ඒ දුක් මේ දුක් ඇති කරන ආසාව කියලා දුක නිදිලා ගියා නිරෝධ සත්‍ය සාමාන්‍ය අවබෝධ වුණා ඒ වෙලාවේ අර නාහිත කයිනික වෙකලා දැක්කා ඒවා නැති වෙලා යන ස්වභාවය දැක්කා ඒ සම්මා සමාධිය ආස්මාදාන ධර්ම පහළ ඒ දමුස්සති ධර්ම සාමාන්‍ය උස්භාවනා කරන කෙනෙකුට උනත් සාමාන්‍ය වැටෙනායි කලක් භාවනා කරනකොට මේ චතුස්සත්‍ය ධර්ම තදංග නිපතේ ගැටෙනවා තාවකාලිකව ඉතින් දැන් ඒ අනුව මේ සත්‍ය මාත්‍යයට වැඩුණා. දැන් අර මාළුන්ගේ පුත්‍ර මේ දෙව්නාථයේගේ ඒ සූත්‍රයෙන් මේ දිනහර දැක්වේ මේ භාවනාව තුන් පිටකේ තියෙන බව පෙන්වන්නයි. නමුත් ඒකේ විස්තර කියන්නේ මේ අවස්ථාව පිළිසුනේ. ඉතින් සංකතිය මාත්‍යයක් අර විදියෙන් භාවනා කරන්න පටන් ගත්තා. ඒ භාවනා කරගෙන යනකොට දැන් මේ විදර්ශනා කරන්නේ කොහෙද? මේ සතුරේ ලැබෙන අරමුණු බව Tamanට වැටහුණා. දැන් වෙන පිට කොහෙවත් Taman බලන්න යන්නේ නැහැ. ඉතින් ඇහැට යමක් පේනවා නම් කනට යමක් ඇහෙනවා නම් නාසයට ගඳක් සුවඳක් දැනෙනවා නම් යමක් හිතෙනවා නම් ඔක්කොම මෙනෙහි කරනවා. යමක් හිතෙනකොට හිතෙනවා හිතනවා කියලා ඒක වහා මෙනෙහි කරනවා. කල්පනායනක ඒවා මෙනෙහි කළා. එතකොට Tamanගේ ශරීරයේ යම් කිසි වේදනාවක් දැනෙනවා නම් ඒවා මෙනෙහි කළා. කොහොම මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනකොට සම්පූර්ණයෙන්ම Tamanට දැන් අර මුලින් තිබිට ස්වභාවයට වඩා ක්‍රමානුකූලව ජීවුනෝන. ඒ දැන් මේ දැන් මේ සංසි සමාධිය තලගෙන අමතක වෙලාම කිය. දැන් ඊළඟට උන්වහන්සේ වදාරනවා පච්ඡාදේ මා චින්තන සංසතිය මතු මේ අනාගතයේ දේවල් ගැන හිතන්න යන්නත් එපා. මතු බලාපොරොත්තු ඇති කරගන්න එපා. නනගෙන ඉස්සරහට ලැබුණොත් හොඳයි. නැවත දක්ෂ ලැබුණොත් හොඳයි නැතු බලන් ලැබුණොත් හොඳයි කියලා හිතන්න එපා නමුත් හිත යනවා එක වෙලාවක් නැවතුණා අය මතක් වෙන ස්වභාවය අනාගතයේ ඉතින් උන්වහන්සේ වදාරනවා ඒ මතක් වෙලා ඇතිුණොත් ඒ මතක් වීම මෙනෙහි කරපන් ඒ අනාගතයේ සම්බන්ධව ඒ නලකට දක්ෂිණයි කවද්ද ලැබෙන්නේ කියලා ඒ ටිකක් ඇතිුණොත් ඒ හිත මෙනෙහි කරපන් අරවා මෙනෙහි කරන්නේ ඇයි කවුරුවත් නැහැ ඉතින් කෙනෙක් නැහැ මේ සම්මස්නේන හරකුලෙත් ඒ කවුරුවත් නැහැ. තමන්ගේ ඕනෑකම පිළිගන්නේ. ඒ නිසා මේ වක් කරපන්. මෙතන කියන දේ බලාපන්. දැන් ඔබට හිතෙනවා වාටි දැනෙනවා නම් හිතෙනවා හිතෙනවා කියලා මෙහි කරපන්. දැන් ඉතින් මෙහි කරනවා. ඉතින් කල්පනා වෙනවා නම් අර මුලින් කියපු. දැන් එතකොට ඒකත් නැවතිලා ගියා. දැන් අර මුලට වඩා බොහොම භාවනාවදී මුළු. දැන් අර ඇට කියන දේ මෙහි කළා. කන දැනෙන දේ මෙහි කළා. දැන් යල්ලෝ මෙනෙහි කරනවා. අත්හර නොකඩවා මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරනකොට අතීතයට ගිහිලා කෙලෙස් උපදින්නේ. අනාගතයේ දේවල් අරමුණු වෙලා කෙලෙස් උපදින්නේ. ඊළඟට වදාරනවා මධ්‍යේ ජීනෝකයිත්. මැද කොටස කියන්නේ දැන් මේ මොහොත. දැන් උඹට දකින්න දේවල් ඇහෙන දේවල් කියනවා. දැන් හිතන්න එපා. මමයි දකින්නේ මට පේනවා මට ඇහෙනවා මට මේ මල්වල සුවඳ දැනෙනවා ඔය කියන ඒ මම තම දුර වෙලා යන හැටියට සංඥා දිට්ඨි දෙක දුර වෙලා යන හැටියට මෙනෙහි කරපන්. ඒ මෙනෙහි කරපන් කියේ යමක් ඇහෙනකොටම ඇසීමක් දැකීමක් දකිනකොටම දකීමක් දැකීමක් ඉච්චරයි. ඒ විදියෙන් ඒ ස්වභාවයෙන් භාවනා කරපන් මෙනෙහි කරපන්. ඉතින් මේ භාවනා කරගෙන යනකොට දැන් මේ සම්පති අමාත්‍යාට අතීතේ ගැන කිහිලා හිතේ කිසිලයක් උපදින්නේ නැතුව අනාගතයේ දේවල් ගැන බිලෙතියක් උපදින්නේ නැතුව කියා. ඒ මොහොතේ මම කියා හිතෙන්නේ නැහැ. හිත වෙන මේකක්, රූප වෙන මේවා කියා අන්න Tamange වැටේට පටන් ගත්තා. එළියපත්තු කරපුවාම අඳුර තුල් වෙන්නා වාගේ මේ භාවනා බලය. හිතවල වෙනම පේනවා, රූපවල වෙනම පේනවා. ඉතින් මේ මේ ස්වභාව ධර්ම මේ වෙලාවේ පටන් ගත්තා. ඒවා මේ නැති වෙලා ස්වභාවයේ හේත පටන් ගත්තා. කරදර ගොඩක් බව හේත පටන් ගත්තා. කෙනෙක් නැති බව හේත පටන් ගත්තා. ඉතින් ක්‍රමානුකූලව එහෙම ඉවුල් වෙලා විදර්ශනා ඥාන නමේම ක්‍රමානුකූලව පහළ වුණා. ඉතින් දැන් අය ආපහු නොවන අන්තමට ඉතිර තත්ත්වයේ දැන් මේ අක්ෂත් මාර්ග ඵලාව භෝතේ අක්ෂර අමා මහ නිවාස සාධිසා දැන් ඊළඟට බුදුරජාණන් වහන්සේ විතරයි දන්නේ මේ රජයන් ඇඳලා ඉන්නේ. දැන් බුදුරජාණන් වහන්සේට කල්පනා වුණා මේ විද්‍යාත්මක ඇත්තෝ ඉන්නවා ඉතින් ඇවිල්ලා. අද වෙන්නේ මොකද කියලා බලන්න. ඒ නිසා සංගති දැන් මේ රහතන් වහන්සේට කී බදාගෙන සංගති. දැන් දෙලහක් පාලා පන්තියක්. මේ නිවන් දැක ලැබුවේ මොන පිනකින්ද කියන අතීත ප්‍රවෘත්ති කරතුරු කියන්නේ. ඉතින් දැන් සම්පති රහතන් වහන්සේ දැන් කල්පනා කළා මම අද විඥාපාන දැන් ආයු සංස්කාරයේ බැලුව අදම විඥාපාන ඊළඟට හත් වාරයක් අහකට පැන නගිනවා බිමට ඇවිල්ලා පුනාගන්ත වදිනවා අවසානයේ වදාරනවා ස්වාමීන් වහන්සේ මේක කල්ප 91කට පෙර විපස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ මම වාදනාවක් දැනගන්නවා මං කල්පනා කළා මං ජීවිත ගෙනියන්න ඕනේ කොහොමද? දැන් කෙනෙක් පහළ වුණා. මේ මොහොතේ මං වටිනාකම ගන්න ඕනේ. නමුත් මේ ගම්මින් වල ඉන්න සමහර දුර්වංගේ වටිනාකම පැහැදිලි. ඒ අසරණ අයට මම මේවා කියා දෙන්න ඕනේ. කියලා මම පස්ම ගමන් කරේ. ගමක් ගමක් පාසා ගයක් ගයක් පාසා ගිහිල්ලා කියනවා. සත්නත්‍රේ පහළ වුණා. වටිනාකම මෙහෙමයි කියලා බණ කියලා. උන්වහන්සේගේ බණ අහන්න කියන මේ පිටකම් වල තිබෙක තමයි ස්වාමී. දවසක් බන්දුම රජුවන් දැරුණා. මම මේක හිමින් නෙවෙයි ස්වාමීනි මම කියන්නේ අයින් කෑගාලා කියන කාලතයි. ඉතින් බන්දුම රජුව ඉන්න ලැහැව්වා මුදුරලා. ස්වාමීනි මම මේ හත්නත්‍රේ වචනාගම කියන මේ අතෝ දන්නේ මං කරුණාවෙන් මේක කරන්න කියලා බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඔබ කොහොමද ඒක කියන්න යන්නේ ස්වාමීනි පයින් මයිලා එහෙනම් මේ අස්වාහනි අරගෙන බලන්න. අපි ඊට පස්සේ දවසක අස්සයන් හතර දෙනෙක් වැඳපු අස්ස කරත්තයක් කොහොම කීප වතාවක් වාහන ඉතින් ස්වාමීන් වහන්සේ මම පොයේ දවසට අතට සමාදන් වෙලා ඒ කොහොමද සීලය ආරක්ෂා කරනවා මට පුළුවන් ප්‍රමාණය මං දන් දෙනවා බොහෝ දෙනා පින්වලේ ඒකයි මං කරපු කීකම් ඉතින් ඒ පින්වලේ අල්ප අන්න එකක් ස්වාමීන් වහන්සේ මං සතර අපායි කියලා මං දෙව පිනිච්චව ලැබුවා. අර පුරුද්දෙන් මං නමක ගියේ නෑ කවදාවත්. මොනම කරුණකින්වත් මං පාපයකට හරවන්න බැරි වුණා. අර එදා විපස්සුදුරජාණන් වහන්සේගේ කාලේදී මගේ ජීවිතේ ගත කරපු පුරුද්ද දිගටම ආවා. අද වහන්සේගේ සාධන මේ මොහොතේ මට කරදරේ පැමිණිච්ච වෙලාවේ මේ දේශනාක දහම් පද අහලාම මාර්ග ඥාන ඵල ඥාන පිළිවෙලින් අතර අමා මහ නිවන දාන ප්‍රාර්ථනා දැන් ස්වාමීන් වහන්සේලාට සාකච්ඡාව. මොකද මේ රහත්ලා නම් කියන්නේ කියලා නමුත් ඒ වෙලාවේ ඉතිේ තිබුණා. දැන් අර අන්තිරාතන් වහන්සේ අහසේදී හේතු කසින සමාපත්තිය සමරටිකා පින්නපලාදා. සමන් චක්කුවා මේ ධාතුන් වහන්සේලා වැඩෙනකොට ඉක්මන් කරලා පිළිවත්තේ ඔක්කොම ධාතුන් වහන්සේලා අනුයි කියන ඒ ස්වාමීන් වහන්සේලාට ප්‍රශ්නයක් ඇති වුණා. කොහොමද මේ රහතන් වහන්සේ නමක් හදන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි කතා කරන්න එපා. අලං කතෝ ජීවි සමන්තරේ සන්තෝ දත්තෝ නීතෝ ගත්තායි. සබ්බේ භූතේ එකායි දණ්ඩ සෝ බ්‍රාහ්මනෝ සෝ සමනුසයි. මහණි අලං කතෝ ජීවි රජ හැඳුම් වලින් අලංකාර වෙලා සැරසීලා ඉතියක් සමන්තරේ එදොස් විවාගෙන කන්තුන්ව අනුන්ට පීඩාවක් නැතුව විවාගෙන කරනවා. සන්තෝ දන්තෝ කෙලෙස් සංසිලාදලා තමන්ගේ ඉන්ද්‍රියයන් තමන් ඉක්මවා ගත්තා. නියතෝ ඒකාන්තේ ජීවනට පැමිණි විස්තරණ. ධර්මචාරි පැවැත්මක් සමාතුර වෙනවා. සබ්බේ භූතේ දුනිදාය කන්ද. හැම සතුන් කෙරෙහි කරුණාවන්ත වෙනවා. පිළිවෙල පිළිදාන කරනවා ඒ තනත්තා සියතුන් හැඩගෙන ඉතියක් කෙලෙස් තුනිය නිසා ශ්‍රමණ කියා කියන්නේ කෙලෙස් වලින් අයිවෙච්ච නිසා බ්‍රාහ්මණ කියලා කියන්නේ කෙලෙස් ඉඳපු නිසා කියලා කියන්නේ බුදුන් කියා බුදුරජාණන් වහන්සේ පරිස්වාමීන් වහන්සේලා වදාළා දැන් මේ මොහොතේ ඉතා සත්‍යාවින් ගෞරවයෙන් කර්මස්ත්‍රවණේ කිරීමේ මාස් රාශියක් අත්පත් කරගත්තා ඒ සියලුම කල් කලබන සැලකීම් වශයෙන් තම තමන් නමින්ගේ පල්ලෝදියා මෞර්ය වරණාත්මික උපකාරකාරී කෙනෙක් පින් ගැනීමට බලාපොරොත්තු සිටිනම් මේ කෑම දිනාද මේ පින් අනුමෝදන් සුවපත් වෙත්වා කියා හිතාගෙන ඉන්නේ සම්පූර්ණාදී ඒ දෙවියෝදතිය සූතයෝදතිය සත්ත්වයෝද මේ පින් අනුමෝදන් සුවපත් වෙත්වා කියා එවියන් කයිද ලෝකයාට මේ දින වේලාවේ විස්තරාකාරව අනන්ත ගුණ සම්පන්න සියලු බුදු පදේ